යෝගාවචර යෝග්‍යතාවයෝ යෝගාවචරයා වේදනා විජය විතර්ක නිග්‍රහය ඉන්ද්‍රිය විජය යන මේන් සමාධියේ ස්ථීරතාවයකට පැමිණෙන බව පළමු කියන ලදී. බාහිර පුද්ගලයන්ගේ විරෝධය මෙන්ම අනුරෝධයද අනුකූලතාවයද ගණන් නොගත යුතුය. ඒ දෙකම යෝග අභ්‍යාසයට පීඩාකාරීය. ඒ දෙකින්ම පීඩා නොලබා ඒවාට අසු නොවි ස්ථීර සිතතිව දිගට භාවනා මානසිකාරය පවත්වාගෙන ගියේ නම් ඔහුට විදර්ශනා ඥානයන්ගේ කොනකට හෝ පත්විය හැකිය. එහෙත් මෙහිදී ඔහුට ගුරුන්ගේ උපදෙස් අත්‍යවශ්‍ය වෙයි. ඇතැම් විට මේ අවශ්‍යකම වූ ගුරු උපදේශයන් පවා පිටමන් වීමට කරුණු යෙදෙන්නට ඉඩ නැත්තේ නොවේ. එහෙයින් එයද කල්ැතිව තේරුම්ගෙන භාවනා මානසිකාරයේ යෙදී යුතුය. ඊතා දීර්ඝ කාලයක් මුළුල්ලේ පුරුදු කළ ඉඳුරන් පිනවීමේ ක්‍රියාව මෙන් මෙය නොවරද්දා ගෙන ගිය හැකි නොවන බව විශේෂයෙන් සලකා හිත තබා ගත යුතු කරුණකි. භාවනා ආරම්භයේදී තමා විසින් පරිත්‍යාග කළ ජීවිතය රැක ගැනීම ගැන නැවත නැවත සිත නොයදවිය යුතුය. ජීවිතේන්ද්‍රය පිළිබඳ දුබලතාව මනමින් සිතටගෙන ඒ ජීවිතය ගැන නොසලකා මානසිකාරයේ යෙදී යුතුය. යෝගාවචරයා තුල නියම යෝගාවචර අදහස දියුණු නම් ඔහුට තමාගේ ජීවිතය කියා දෙයක් නැත. එකින් එකට සම්බන්ධ වී පවත්නා පඨවි ආපෝ තේජෝ ආදී ධාතු සමූහය වූ නොනවතී පවත්නා ක්‍රියාකාරීත්වයේ වශයෙන් දැනෙන මේ කරජකය මහත් පිළිකුලක්සේය ඔහුට වැටහෙන්නේ එහි ආසාවක් තබා අපේක්ෂාවක් පවා තබා ගැනීමේ අදහසක් ඔහුට නැත. එය ඔහුට අපවිත්‍ර ගොඩකි. එය තවදුරටත් රැකබලා ගැනීමේ අභිරුචියක්ද ඔහුට නැත. ජීවිතයේද නොනවතී ගලා යන දියදහරක්සේ වහවහ බිනිබිදී යන බවද ඔහුට මනවින් වැටහි ඇත. මෙබඳු අවස්ථාවක ගත කරන යෝගාවචරයෙකුගේ බාහිර දුබලකම් කොතෙකුත් බැලිය හැකිය. පිටතින් අවට ඉන්නා පුද්ගලයන් ඔහුගේ අඩුපාඩුගම් සොයන්නට වුවහොත් එහිදී වන්නේ යෝගාවචරයාගේ මරණයයි. මෙබඳු සංකට අවස්ථාවන්ගෙන් යෝගාවචරයා බේරා ගැනීමට නම් මෙහි තතු දත් පැසුණු නුවණ ඇති වැඩිහිටියන් අතර නිතර ගැවසිය යුතුය. දරදඬු ශ්‍රද්ධාව මද පුද්ගලයන් ගෙන් ඈත් විය යුතුය. දුබල නුවණ මද පුද්ගලයන් යෝගාවචරන් ඇසුරෙහි උපස්ථාන ආදීෙහි සඳහා යෙදවීම කීප අතකින් විපත්තියට හේතු වෙයි. ඊට ඕනෑකමින් පවත්වාගෙන යන පිළිවෙත් මගට මෙය බිහිසුණු මහා කටු වැටක් වීම මෙන්ම පුද්ගලයන්ට ජීවිතයේ අවසානයේ තෙක් මගහරවාගත නොහෙන නපුරු පිරිහීමක්ද වෙයි. පිළිවෙත් මගෙහි නියම ලෙසින් සිත් සතන් පවත්වාගෙන යාමට ඉඩකඩ නොලැබීමෙන් එය පිරිහීමටද පත්වෙයි. එයින් සිදු වූ දෙය තේරුම් ගැනීමට නොහැකි වෙයි. ඒ දක්නා මහජනතාව පිළිවෙත් මඟ ගැනද සැක උපදවන්නාහ. එහෙයින් මෙය පොදු සමාජය තුලද බොහෝ විට වැරදි අදහස් තහවුරු වීමට පවා හේතු වන්නකි. හොඳ මැද්දේ ලැබෙන නරක භාවනාවට උපදෙස් ලබා ගන්නා කල්යාණ මිත්‍ර ආචාර්යවරයෙකුගේ උපකාරයක් නොලබා තමා තුළ තැන්පත් කරගත් සුත සම්පත්තිය උපකාර කරගෙන ඇතැම් පුද්ගලයන්ට තම තමන්ගේ භාවනා මාර්ගයේ දියුණුවට පත් කරගෙන යාමට බැරි පුළුවන් කමක්ද ඇත. සුත සම්පත්තියෙන් යුතුව කලන මිතුරු ගුරුන් ඇසුරු කරන්නාට පවා භාවනාවේ ප්‍රගතිය ගිලිහි යාමක් වේ නම් ක්‍රමිකව ප්‍රතිපatti මාර්ගයේ ගෙන යාම පමා වේනම් උපදේශකයන් නැතිව භාවනාව ගෙන යන්නහට අඩුපාඩු වීම ගැන කවර කතාද උදාහරණයක් වශයෙන් කියතොත් සුත සම්පන්න බෞද්ධයා හට දිට්ටි විසුද්ධිය සම්පූර්ණව තැන්පත් වී ඇති සැටි හොඳට පෙනෙයි. හෙතෙම තථාගත දේශිත බණපද නැවත නැවත පෙරලා පෙරලා සලකමින්ම තමා තුළ දිට්ඨි විසුද්ධිය මනමින් සැදී පිරී තිබෙන හැටි හිතාගනී. හේ මේ බණපදයේ සිතා සිත හදාගනී. බණපදය නම් කච්චායනය මේ ලෝකයා ඇතිකම එනම් සාස්වතයේද නැතිකම එනම් උච්ඡේදයේද ගැන පැති යන පැති දෙක බොහෝසෙයින් ඇසුරු කළහ. කච්චායනය පංචස්කන්ධ පහළවීමේ හේතුව තතුසේ තේරුම් ගත් තැනැත්තාහට එහි පහළවන උච්ඡේදවාදය නැත. කච්චායනය ලෝක නිරෝධය ඇති සැටියෙන් තේරුම් ගත් තැනැත්තාහට ශාස්වත වාදය නැත. කච්චායනය මේ ලෝකයා තණ්හා දිට්ටි නැමැති උපාදාන අබිනිවේෂයෙන් බැඳුනේ වෙයි. එයද මේ ආර්ය ශ්‍රාවකයා සිත් පිහිටුවන තන වූ ඒ උපය උපාදාන අබිනිවේෂණයට පත් නොවේ. මාගේ ආත්මයයි නොගනී. එහි සිත් නොපිහිටුවයි. උපදන තාක් දුකම යයිද නිරුද්ධ වන තාක් දුකම නිරුද්ධ වේ යයිද මෙනෙහි කරයි. අන් සත්වයේක පුද්ගලයෙකු ඇතයයි සැක නොකරයි. කච්චායනය ඔහුට අනුන් කෙරෙහි පිහිටුවාගත් විශ්වාසයක් නැතිව භාවනාමය ඥාණයම මෙහි ලැබේ. කච්චායනය මෙතකින් සම්මා දිට්ඨිය ඇත්තේ වෙයි. මෙහි අග සඳහන් වන වචන තේරුම් නොගෙන දුබල යෝගාවචරයාට සම්මාදිට්ඨි නාමයෙන් සඳහන් දිට්ඨි විසුද්ධිය තමා තුළ වැඩි තිබෙන බවත් කර්මඵල විශ්වාසයේ මනවින් තමා තුළ තිබෙන බැවින් කාංකා විතරණ විසුද්ධියද නොවඩුව වැඩි තිබෙන බවත් සිතා ගන්නට ඉඩ ඇත. මේ දුර්විචාරය මැඩලීමට මෙහි සඳහන් අනුන් කෙරෙහි පිහිටුවාගත් විශ්වාසයක් නැතිව භාවනා ඥාණයම මෙහි ලැබේ යන්න මනවින් තේරුම් ගත යුතුය. දිට්ඨි විසුද්ධියත් කාංකා විතරණ විසුද්ධියත් යන දෙකම නාම රූප පරිච්ඡේද ඥානයත් සමග දියුණුවට පත්විය යුතුය. සමාධිය දියුණු වීමෙන් චිත්ත විසුද්ධිය සපිරිය යුතුය. එතෙන් පටන් මනවින් කම්මට්ටාන මානසිකාරය පැවැත්විය යුතුය. ඒ කරන හැටි ගුරුවරුන්ගෙන් උගත යුතුය. භාවනාවේ යෙදීමට සුදුසුකම් භාවනාවේ යෙදීමට සුදුස්සා තුල දැබිය යුතු ගුණාංග පහක් දීඝනිකායේ සංගීති සූත්‍රයේහි සඳහන් වෙයි. එය මෙසේය. 1. ඇවැත්නි මෙහි මහානතෙමේ සදහැත්තේ වෙයි. ඒ භගවත්තෙමේ මේ මේ කරුණින් අරහත්ය සම්්‍යක් සම්බුද්ධය විද්‍යාවන්ගේ හා චරණ ධර්මයන්ගෙන් සම්පූර්ණය සුගතය ලෝක විදූය නිරුත්තර පුරිස ධම්මසාරතීය දෙව් මිනිසුන්ට ශාස්ත්‍රූය බුද්ධය භගවත්ය යයි තථාගතයන් වහන්සේගේ බෝධිය හදහයි දෙවෙනි ගුණය රෝග නැත්තේ නිදුක් වූයේ ඊතා සීතද නො වූ ඊතා උෂ්ණද නො වූ මධ්‍යම වූ පදන් වීර වැඩීමට යෝග්‍ය වූ සම ලෙස ආහාර පැසවන උදර අග්නියකින් යුක්ත වෙයි. තුන්වන ගුණය. ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සබ්‍රක්‍මචාරීන් වරුන් කෙරෙහි හෝ තත් වූ පරිදි සිය වරද හෙළි කරන්නේ මායා නො වූ ඇත්තෙක් වෙයි. සට නො වූයෙක් වෙයි. හතරවන ගුණය ශක්ති ඇත්තේ දැඩි උත්සාහ ඇත්තේ කුසල් දමෙහි බහා නොතබූ වැර ඇත්තේ අකුසල් දහම පහ කරනු පිණිස කුසල් දහම ලැබ ගැනීම පිණිස පරිපූර්ණ වීරිය ඇත්තෙක් වෙයි. පස්වන ගුණය පිරිසිදු වූ කෙලෙසුන් වියලීමට සමත් මනාවට දුක් වෙනසීමට යන නුවණින් යුක්ත වූයේ උදයාත්ස ගාමිනී ප්‍රඥයෙන් සමන්විත වූයේ ප්‍රඥාවන්ත වෙයි මේ ගුණවලින් පළමු යන්න ඔක්කප්පන ශ්‍රද්ධාවයි එනම් බුදුරජාණන් වහන්සේ කෙරේ බලවත් පැහැදීමේ ගතිය කියවෙයි දෙවැන්නෙන් කියවෙන්නේ නිරෝගී භාවය හා එයට අදාළ වූ භාවනාවට ඔරොත්තු දෙන මධ්‍යම තත්වයේ චතරාග්නියක් ඇතිකමය. තුන්වැන්නෙන් ඇති අගුණ වසාගෙන සිටීම හා නැතිගුණ පෙන්වීමේ ගතිය නැතිකමද හතරවැනි ගුණෙන් බලවත්ව පැවති ආරද්ධ වීරිය ගුණයද පස්වැනි ගුණයෙන් සංස්කාරයන් පිළිබඳ උදේවය දෙක ප්‍රකටව දැනෙන කෙලෙසුන් සිඳින ප්‍රඥා ගුණයද ප්‍රකාශිතය. පදාන අග්නය යනු භාවනාවේ යෙදෙන යෝගාවචරයට අයත් උපකාරක ධර්මයෝය. මෙම අංග පසිනුත් යුතුවගෙන සුදුසු කල්යාණ මිත්‍රයෙකු ලදහොත් ඔහුට අධිගමය හෙවත් නිර්වාණය සාක්ෂාත් කරණය ඉතා පහසුය. මෙහි සඳහන් වන තුන්වන කරුණ ගැන වෙසසින් සැලකිය යුතුය. ප්‍රථම අංගය නුවණ හා සමව යොදා දියුණු කරගත යුතුය. සිව්වන්නෙන් සඳහන් වන වීරිය ගුණය සමාධියත් සමග දියුණුවට ගෙන යා යුතුය. පස්වන්නෙන් සඳහන් වන නුවණ උදයබ්බේ ඥානයයි. විශේෂ වශයෙන් මෙහි සඳහන් කළ ගුණාංගයට යෝගාවචරයන්ගේ සිත යොමු කරවීම සුදුසු සේසලකමි. සදැහැති සංසාර බීරුකයන්ගෙන් මේ ගුණාංගය ස්වභාවයෙන් සපිරණ නමුදු ලාභ කම්්‍යතා ආදී දුර්ගුණයෙන් උදම් වූ අහිරික අහිරික අනෝතප්ප ආදී කෙලෙස් ඇති පුද්ගලයන් මේ ගුණය බිඳගෙන යෝග භාවනාවටද නුසුදුස්සන් වන හැටිද අපට පෙනෙයි. හිත දියුණුවට පත්වන හැටි නොඑක් විදියේ කෙලෙස් ලහටුව සිතෙහි තැවරෙන විට ඒ සිත අපිරිසිදු වෙයි. රාග, ద్వේෂ, මාන, දිට්ඨි යනාදී නම් වලින් කියවෙන කෙලෙස් ගැන සිතන්න. බ්‍රාහ්මණය රාගයෙන් යුත් රාගයෙන් ගෙවාගත් කුසලසින් ඇතියේ තමහට පීඩා පිණිසද ක්‍රියා කෙරෙයි. මෙරමාහට පීඩා පිණිසද ක්‍රියා කෙරෙයි. දෙපසටම පීඩා පිණිස ක්‍රියා කෙරෙයි. රාගය ප්‍රහීන වූ කලෙහි තමහට පීඩා පිණිසත් ක්‍රියා නොකෙරෙයි. මෙරමාහට පීඩා පිණිසත් ක්‍රියා නොකරෙයි. දෙපසටම පීඩා පිණිස ක්‍රියා නොකරෙයි. චෛතසික දුක දොම්නස් නොවිඳී. අංගුත්තර නිකායෙන් කෙලස් මල අයින් වීමෙන් සිතෙහි පවත්නේ පිරිසිදු කමය. එවිට එහි ගුණයට ඉඩ සැලසෙයි. මේ කෙලෙස් මල අයින්වීම ඉබේටම හෝ ලෙහෙසියෙන් හෝ සිදු නොවේ. ඒ සඳහා බොහෝ වාර ගණනක් උත්සාහ දැරිය යුතුය. ස්වර්ණය පිරිසුදු කරන්නාගේ ක්‍රියා පරම්පරාව මෙහිදී සලකා බැලීම වටී. පිරිසුදු කළ යුතු ස්වර්ණයේ මලබැඳි අවස්ථා කීපයක් ඇත. ඒ අවස්ථාවට කැපෙන අන්දමට ලැබෙනා ලැබෙන තාක් මලකඩ පිරිසුදු වන ලෙසින් සුදුසු දේ යොදාලීමෙන් ඒවා කැපී පිරිසිදු වන හැටි සැලකිය යුතුය. කෙලසුන් පිළිබඳවද ස්වභාවය මෙසේය. ඒ සඳහා මහත් වෙරක් ගත යුතු ඇත. ගුණයට ඉඩ සැලසෙන්නේ මෙකී අන්දමටය. මේ යොදන වැරය නොනවත්වා පවත්වාගෙන යා යුතුය. යන් තන් පුරිසාතමේන පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස సంతානං භවිස්සති තේරුම පුරුෂයාගේ වීරයෙන් පුරුෂයාගේ තාම බලයෙන් පුරුෂයාගේ පරාක්‍රමයෙන් යමක් ලැබගත යුතුයද එයට ලැබීම වශයෙන් නොපැමිණි වීරයේ නැවැත්මෙක් නොවේ යනාදීන් වදහල් අයුරින් නොනවත්වා එය පවත්වාගෙන යා යුතුය වෙයි. වීරයේ අන්තරා සංකෝචය එනම් අතරක හැකිලීම හෙවත් භාවනා කර්මයේ නවතාලීම අන්තරා කරය. මෙසේ හේයින් වීරයේ අගය තේරුම් ගත හැකි වෙයි. කුළු ගෙඩියෙන් ගසා ගලක් කඩන්නා දෙසට සිත යොදන්න. ඔහු එයට නොනවත්වා පහර දීගෙන යයි. අන්තිමේදී ඒ මහ කළුගල කැඩී බිඳී යයි. ගලේ මරු අත බලා දුන් එක් කුළු ගෙඩි පහරකිනුදු ඇතම් ගල් කැඩෙයි. එය වූයේ වීරියට නුවණත් අදිමෝක්ඛයත් යොදා කළ හේනි. මෙසේම යෝගාවචරයාට ශ්‍රද්ධා ගුණය ඊට ප්‍රයෝජනවත් වන සැටි සලකාගත හැකි වෙයි. ශ්‍රද්ධාව නැති ශ්‍රද්ධා ගුණයෙන් තෙතමනේ නොලද චිත්තසංතානය මුඩු බිමක් වැනිය. මුඩු බිමේ කරන වගාව හරියන්නේ නැත. නැත්නම් ඒ බිම වගාවට සුදුසු නැත. ශ්‍රද්ධා ගුණය හිස්වීමෙන් රළු වූ කැකුළු වූ සිත් සතන්ද සීලාදී ගුණ වගාවට සුදුසු නොවේ. එහි ගුණ බිජුවට පැලවීමට සුදුසු නැත. එහි ලැබෙන්නේ වියලි අදහස්ය. ඒ වියලි අදහස් නිසා නිසි ගුණයට කිසිසේත් හිමිකම් කිය නොහැකිය. මේ අනුව සලකන කල සම්බුදු සසුනක ලැබෙන ගුණ සමුදාය වූ කලි ඊටමත් ක්‍රමානුකූල වූද අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇති වූද සංවර්ධන ක්‍රමයක් විදහා දක්වයි. ගුණ සමුදාය සංවර්ධනයද පාරිශුද්ධියත් ස්ථීරත්වයත් ඊටමත් උසස්සනකට පත්කරන ආධ්‍යාත්මයට සම්බන්ධ විශිෂ්ට ක්‍රියා රාශියකි. ඒවා කොතරම් දියුණු වුවත් යුගල වශයෙන් නොගැලපේ නම් එකට එක්කාසු නොවේ නම් අර්ථ සිද්ධිය ඊතා ඈතය. භාවනා සිතට ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියයන් බලපාන හැටි ශ්‍රද්ධාව නම් සිතේ පැනනගෙන අදිමෝක්ක ක්‍රියාවයි. එයින් අරමුණ එපා නොවේයි. එය අතහැර නොදමයි. එය නීරසව නොදනෙයි. සෙසුගුණ సంతානය මතුවීමට උපකාර බීජයක ස්වභාවය ගනී. ධර්ම පක්ෂය එපාවන්නට ඉඩ නොදී අතදීමේ ක්‍රියාවද මෙහි ඇතුළත් වෙයි. සති නම් චිත්තයේ උපට්ඨාන කෘත්‍යයයි. එනම් හොඳ කරුණු මතු කර තැබීමයි. එයින් සියලු ප්‍රමාද පක්ෂය මගහරවා අප්‍රමාද පක්ෂය මතු කර දෙයි. සතිය නැති තැන ප්‍රමාදය වැඩි කරයි. සතිය නිතර එළඹ තිබේ නම් එහි නොවරදවා අප්‍රමාදය වැඩෙයි. සියලු කුසල් දම්ද එයින්ම සපිරෙයි. වීරය නම් මානසික වූ පග්‍රහ කෘත්‍යයි. එය සිත වැටෙන්නට නොදී හැකිලෙන්නට ඉඩ නොතබා සිත කුසල් විශේෂෙහි ඔසවා තබා ගනී. කමඨහන් අරමුණෙන් සිත හැංගෙන්නේ මේ කෘත්‍ය නැතිකමේ පාඩුවෙනි. සමාධිය නම් මානසිකව ලැබෙන අවික්ෂේප කෘත්‍යයි. මෙයින් සිදුවන්නේ සිත එක අරමුණක තැම්පත් කර තබා ගැනීමට උපකාර වීමයි. මේ ගුණය නැතිවීමෙන් සිතේ ඇවිස්සීම සැලසෙයි. චිත්තට්ඨිති ඒකාග්‍රතා යන නම් වලින් සඳහන් වන්නේම මේ ගුණයමයි. මේ වීරිය ගුණය හා එකතු වීමෙන් ඵලවත් වෙයි. ප්‍රඥාව නම් මානසිකව ලැබෙන දර්ශන කෘත්‍යයයි. මෙය පිරිසිදුව පවත්වන තරමට අරමුණටත් කාර්ය මණ්ඩලයටත් එළිය සැලසෙයි. මේ ධර්මය පිළිබඳ දියුණුවේ අගය වචනයෙන් ක්‍රියා අවසන් කළ නොහැක. මෙය අදිමොක්ක ක්‍රියාව සැලසෙන ශ්‍රද්ධාව හා යොදාලීමෙන් නියම ඵලය සැලසෙන්නේය. මෙසේ මේ මානසික ක්‍රියාවන් යුගල යුගලව දියුණුවටපත් වී ඒක රසවන අවස්ථාවක් ලැබෙයි. ඒක රස වීම නම් ප්‍රධාන අරමුණට සම්බන්ධව ක්‍රියාකාරීතාව හෝ අසංකත ධාතුව ප්‍රත්‍යක්ෂ කිරීමේ කාර්යෙහිදී එක්සත්ව පැවතීමයි. මේ කියන ලද්දේ සමත විදර්ශනාවන් පිළිබඳ අවස්ථා දෙකම සලකාගෙනය. කාමාවචර తත්වය ඉක්මගෙන මහත්ගත් අවස්ථාවට හැරීමේදීද මාර්ගඵල ලැබීම ඇතිවීමේදීද එයින් ධාන නම් වූ අර්පණාව හා ලෝකෝත්තර මාර්ග අවස්ථාවද සැලසෙයි. බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ අනුගාමිකයන් පිළිබඳ ගුණ දියුණුව අගය කොට සැලකූසේක. මැදුම් සංගියේ එන ධම්ම දායාද සූත්‍රය බලන්න. සාමාන්‍ය සිතක කොතෙකුත් දුබලතා පහළවන්නට ඉඩ ඇත්තේය. ප්‍රමාදයේ වැටි කල්ගෙවන පුද්ගලයාට දුබලකම් ගැන හැඟුමක්ද නැත. සිත දියුණුවට පත්කර ගැනීමට උත්සාහ ගන්නා හට සිත තුළ හටගන්නා දුබලකම් මගහරවා ගැනීමේ සිත් පහළ වෙයි. එසේ ඒවා මගහරවා ගැනීමට නම් සතිය සිහිය මනමින් තබා ගත යුතුය. තැම්පත් කර ගැනීමට බලාපොරොත්තු වන සිත යට කරගෙන ගලායන විතර්ක ධාරාව මැඩගත හැකි වනුයේ එසේ හොඳින් සිහිය තබන විටය. සසර පැවැත්ම පිළිබඳ සංවේගය මනවින් සලකාගෙන ඇත්ත වශයෙන්ම එම සංවේගය පවත්වා ගත යුතුය. බැරිකම් හෝ කෙලස් බර හෝ කොතරම් වැඩි ගියත් සතිය අත් නොහැර පවත්වා පවත්වාගෙන යනවා නම් ප්‍රමාදයට නොවැටි සිත හසුරුවා ගන්නට නොහැකි වන්නේ නැත. සිත් තුළ පහළවන සුළු වරදකට වුවද ඉඩකඩ ලැබීමෙන් සිදුවන්නේ යට වී ඇති කෙලෙස් බලමුලුවට ඉඩකඩ සලසා දීමකි. අල්ප මාත්‍ර වූද වරදෙහි බිය දක්නාසුළු වූයේ ශික්ෂාපදයන් මනාවට ගෙන හික්මෙයි. අනමත්තේසු වජ්ජේසු බයදස්සාවියයි වදාලේ සිතින් කෙලසුනට ඉඩ නොදී සිත හසර පවත්වා ගැනීම පිළිබඳවය. කෙලසුන්ගේ පරිඋට්ඨාණයට ඉඩ නොතබා සතර ඉරියව් පැවැත්වීමය අප්‍රමාද විහාරය කියන්නේ. එයින් පර අයගේ වැරදි නිසාවත් ඒවා සිට සිතට වද්දාගෙන හෝ තම සිත සතන් කිලිටි කර නොගන්න නොසන්සුන් කර නොගන්න යෝ පබ්බජී ಜಾති සතානි පංච පහාය කාමානි මනෝරමානි ජනාදීන් බුදු පියාණන් වහන්සේ වදාලේ දම්සෙනවි සරියුත් හිමියන් අතරක් නැතිව ಜಾති ආත්ම භාව 500ක් පස්කම් අරමුණු වලින් වෙන් කර තබා ගැනීමේ මහ පුදුම පිරිසුදු පුරුද්දක් ඇති බවය. මේ නිසා සිතට සැලසෙන්නේ නෙක්ඛම්ම ආදී හොඳ පුරුදු සමුදායකි. පිරිසුදු සිතේ පුදුම දියුණුවකි. ආර්ය පරේෂණය තේරුම් ගත යුතුය. අනාර්ය පරිශ්‍රණය තේරුම් ගත යුතුය. අනාර්ය පරිශ්‍රණයට යොමු කළ සිත බිහිසුණිය. එහි දැහැමි බවක් ඇඟවුවත් එබන්දක් නැත. එබඳු සිතක් ඇත්තහුට දැහැමි කතා රුචිවන්නේ නැත. එහි මෙත් කුළුණු ගුණ නැත. ඇතිසේ පෙනේ නම් එය පිටතිනි. වංචනික වශයෙනි. හමවනතාක් සත්ව සංස්කාරයන් පෙලාලීම එහි ප්‍රකට කෘත්‍යයි. මේ සත්වයන් දුෂ්කරව පාලනය වන මෙම ජීවිතයේ නියම තතු හරි හැටියට දකින තොත් සිතා බලතොත් මොහතකදු පමාවට නොවැටී දැහැමි වැඩෙහි යෙදෙනු ඇත. විදර්ශනාවත් විදර්ශනාව සඳහා සමතයත් යන දෙකේදීම নিরතුරු මතුවී එන්නේ පාරමිතා කුසල කර්ම සමූහයකි. එබඳු පාරමිතා කුසලයන්හි අවම විපාක වශයෙන් ලැබිය යුත්තේ භව ග්‍රන්ති වැඩෙන ආකාර සුපෝග භෝගී උපකරණ රාශියක් යයි නොසිතමි. එබඳු උපකරණ වලින් ලැබෙන निराமிස පහසුව සැනසෙල්ල එබඳු උපකරණ නැතිවම සැලසීම එහි ඵලය විය යුතුය. මේ නිසාම පාරමිතා පුඤ්ඤයෝ භව ග්‍රන්ථි කැඩීමේ ශක්තිය ලබාගෙන සිටිති.